අපේ දහම් සෙවනේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපේ හරන්ට දේශනා වෙලාවේ ඉන්න පුළුවන් වුණාද ටිකක් මගදී තමයි ස්වාමීන් වහන්සේ විදුලිය සම්බන්ධ වුණේ විදුලිය පොඩි ගැටලුවක් තිබුණාද මේ පස්සේ විදුලිය ලැබුණ නිසා ඉක්මනින් Zoom වලින් සම්බන්ධ වෙන්න ලැබුණා. අවසරයි අපේ සවන්වංශ මේ ඉතා හොඳ විග්‍රහයක් ඉතින් අපිට මේ අපේම යම් කිසි පුණ්‍ය කුසල ශක්තියින් එක්ක ආපු ගමනකට ලැබිච්ච සාධාරණ පිටුරක් වගේ තමයි ඉතින් මට දැනෙන්නේ මේ සාකච්ඡා වාරයන් මුණ ගැසීම. ඒ වගේම සවන්හන්ස දැන් ඔබ වහන්සේ අර මුලින්ම පොඩි සිහිපත් කිරීමක් කරා අපි පොඩි අදිෂ්ඨානයක් කරන කතාවක් හරි වටිනවා සවන්හන්ස හැම කෙනාගේම සීල ගුණයන් එතකොට තව තමන්ගේ තියෙන මොනවා හරි ගුණ ධර්ම ටිකක් අදිෂ්ඨාන කරගෙන තමන් අවංකව සිදු කරපු ධර්මතා ටිකක් කණුව යන දෙයක් අදිෂ්ඨාන කරගෙන මේ වෙලාවේ හොඳ ප්‍රාර්ථනාවක් සහනංශ හොඳ අදිෂ්ඨානයක් ඒක එහෙම වෙන්න ඕනේ කියලා මට හිතුණා සහනංශ කියනකොට ඉතින් ඒක සිහිපත් කරමින් අනික සහනංශ දැන් මේ පාරමී කතාව අපි ආරම්භ කළා විතරයි මම හිතන්නේ මම පණිවිඩයක් හැමතිස්සෙම දෙන්න උත්සාහ කරන්න අපේ වහන්සේත් එක්ක මේකතු වෙලා මේක පැහැදිලි කරගන්න උත්සාහවත් වෙන පින්නතුන් වෙනුවෙන් ඉතින් සවනංශ මට හිතෙන්නේ අපි ටිකක් විමසිලිමත් වීම ගොඩක් වටිනවා මේකෙදි. ඒ කියන්නේ දැන් අපි එක එක්කෙනාගේ මත අනුව විවිධ විවිධ කතා ප්‍රවෘත්ති ඇහෙනවා, තොරතුරු ඇහෙනවා, මේවා පස්සේ හඹාගෙන යෑම කොහෙත්ම අපිට අදාළ නැහැ. ඒවා ඒවා මොන පදනමේ ඉඳලා කියනවද කියලා හොය හොයා අපිට යන්න ගියාම ඒව එක පැටලෙන්න ගියාම මට හිතෙන්නේ අපේ ශාසනික කාර්යය අපෙන් දුරස් වෙලා යනවා. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ පාරමිතා සම්බන්ධ කරගෙන එකපාර තීන්දු තීරණ ගන්න යනවට වඩා බොහොම හොඳ වැඩසටහන් මාලාවක් ආරම්භ වෙනවා. හැම දිනාටම වෙන ප්‍රශ්න ගැටලු එකතු වෙන වෙලාවට ගැටලු සාකච්ඡා කරන වෙලාවට යොමු කරගනිමු. ඒත් එක්කලා හිමින් හිමින් විසඳගනිමු. ඒ වගේම හොඳ අදිෂ්ඨානයක් තියාගන්න මේ ලක් දෙරණ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිවිතුරු ධහමින් තවමත් ස්වයං පෝෂිතව තිබෙන දේශයක් දීපයක් ඒ නිසාවෙන් හැම කෙනාටම තමන්ගේ හදවතේ තියෙන පාරිශුද්ධ චේතනාව පාරිශුද්ධ පරමාර්ථය තමයි වැදගත් වෙන්නේ. කියන්නේ මම අදහස් කරේ මේ සතර පරමාර්ථ ධර්ම නෙමෙයි. පාරිශුද්ධ පරමාර්ථයක් තියෙනවා කියලා අපි කියනවා නෙමෙයි. ඒ කායන අරමුණ කියන අදහස. එතකොට ඒක තුල අපිට යම් යම් පුද්ගලයන්ගේ දෝෂය ආරෝපණ හරි පුද්ගලයන්ගේ අඩුපාඩු මුල් කරගෙන හරි එක එක දේවල් හරහා අපිට යම් දෙයක් හානියක් වගේ දේවල් සිද්ධ වෙන්න ගත්තත් ඒක කැරකිලා කොහෙන් හරි තමන්ගේ යහපතට හැරෙයි තමන් එක ප්‍රාර්ථනාවක සිටින්න ඕනේ අපි ස්වනංශ සිහිපත් කරා මේක මේ අර තණ්හා දික්ටිමාන වඩා ගන්න පෝෂණය කර ගන්න වැඩි කර ගන්න හදන පැතුමක් නෙවෙයි මේ බෝසත් කතාවක තියෙන්න ඕනේ වැදගත්ම කාරණාව තමයි මේ වගේ දුරස් වෙලා මේ අපි නිවන අවබෝධ කරගන්න නිවන් දකින්න තමයි බෝසත් චරිත හැදෙන්නේ ඒ නිවන් දකින්න හදන බෝසත් චරිතය මමයි නිවන් දකින්න ඉන්න කෙනා ඊළඟට කියලා ඒ ප්‍රදර්ශනයට හැරෙන්නේ ඒක මට දැනෙන්නේ ඒ අයට එහෙම සිතුවිලි හදන්න බෑ සිතුවිලි හැදෙන්නේ නෑ එයාලට අවශ්‍ය කරන්නේ ඒ උපකාරේ කාට හරි කරන්න ඕන නම් ඒ උපකාරයේ තුලින් තමන්ගේ පාරමී ගුණය උස්මතු කරගන්න ඒ වගේම ඒ ගුණයට තව කෙනෙක් ඒ ගුණයෙන් ඉස්සරහට යන්න හදනවා නම් එයාට ශක්තියක් දීලා තමන්ගේ ගුණය ඉස්මතු කරගන්නවා. හැබැයි කාටවත් නෙවෙයි. තමන් තමන්ගේ මනසින් ඒක ඉස්මතු කරගෙන ඒක තහවුරු කරගන්නවා. ඒක පිරෙන්න දරිනවා. එතකොට තමයි අර අර මොකද්ද පාර කියන කතාවට ඒ කියන්නේ ඉතර වෙන තැනට යන්න පුළුවන් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙහෙම හිමින් හිමින් Taman තුල තේරුම් අරගනිමින් යන ගමනේදී එක එක්කිනා ඉතින් විවිධ දේවල් අල්ලගෙන ගැටලු හදා ගන්න හොඳ නැහැ. අනික බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ පාරමී පුරණ කාසන්දියේ තුලවත් සම්මා සම්බුද්ධ පද්දයට පත් වුණාට පස්සෙවත් මේක මේ මේ අයටමයි දෙන්න ඕනේ අපිට විතරයි දෙන්න ඕනේ කාටවත් දෙන්න එපා කියලා නැහැ. උන්වහන්සේ සමහර තැන්වලදී අර දිවියෙකුට කන්න තමන්ගේ ශරීරයේ පූජා කරන්න අර ආහාර පිණිස පැටවුන්ට කැමට දෙන්න තමන්ගේ ශරීරයේ පුදන්න ප්‍රාර්ථනා කරගෙන පනිනවා ඒ වගේම බොහෝ තැන්වලදී ඒ ශ්‍රාවක පිරිස වුණත් ඒක මට මතක උග්ග සිටුතුමා වගේ මට මතක හැටියට සානංශ එතුමා කියන්නේ මේ දැන් එදා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාද රහතන් වහන්සේලාද විශේෂයක් නැතුව මේ දන් පිළිගැන්වීමේදී මහා ගෞරවයෙන් පිළිගන්නවා එතකොට ඒ ගුණය බුදුරජාණන් වහන්සේ දැකලා එයාගේ ගුණ ටික විස්තර කරද්දි කියනවා එයා තුළ මේ ගුණ තියෙනවා කියලා. ඊට පස්සේ දැන් ඒකෙන් ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි හැදුවේ. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මෙයාට මේ ගුණ ටික කිව්වට පස්සේ ඔයාගේ මේ මේ ගුණ තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කළා කියනකොට අනේ ස්වාමීනි කවුරුත් එතන වෙන හිටියද? නෑ එතන වෙන කවුරුත් නම් හිටියේ නෑ කාලවක කුමාරයා ආත්තක ආනිසනස අනේ වෙන කවුරුත් නම් හිටියේ නෑ මේ අපි කීප දෙනා තමයි අනේ එහෙනම් කමන්නෑ ස්වාමීනි කියනවා ඊට පස්සේ ඒ ගුණේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කාවකම ආ ඒක තියාගන්න එයාගේ ඊළඟ අවසාන ගුණේ හැටියට කියනවා එතකොට මේ හිලා දැකලා මේ මේ අයට දෙන්න එපා මේ අයට දෙන්න එපා කියලා කොතනකවත් කියලා නැහැ. ඒ වගේම තව තැනක මට මතක ස්වාමීන් වහන්සේ විමසනවා වහන්සේගෙන් ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දන් දෙන්න ඕනේ කාටද? එතකොට කියන්නේ ස්වාමීන් වහන්සේ පැහැදිච්ච කෙනාට දෙන්න. හිත පැහැදිච්ච කෙනාට දන් දෙන්න. අදටත් අපිට නොපැහැදිච්ච කෙනෙකුට අපැහැදිච්ච කෙනෙකුට දන් දෙන්න ගියොත් මොනවා හරි ප්‍රශ්නයක් ගොඩනගාගෙන තමයි නිසා මේ බුදුරජාණන් වහන්සේගේ වදන හරීම සත්‍යවාදී වචනත් පැහැදිච්ච කෙනාට දුන්නාම ඒ හේතුවෙන් එයා ප්‍රශ්න හදාගන්නේ නැහැ. ඊට පස්සේ අහනවා මේ ස්වාමිනි භාගතුන් වහන්සේ කාට දුන්නොත් මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. එතකොට කියනවා බ්‍රාහමණේ ඔබ කලින් ඇහුව ප්‍රශ්නේ නෙමෙයි මේ අහන්නේ. කලින් ඇහුව ප්‍රශ්නේ වෙනම එකක්. මේක තව ප්‍රශ්නයක්. එතකොට අර මහා සංඝරත්නටම දෙන්න ඕන ඒකමයි කරන්න ඕන කියලා කියලා නැහැ මේක. හැබැයි දැන් අහන්න වෙන ප්‍රශ්නයක් කියන්නේ මහත්ඵල මහා ආනිසංශයක් සකස් කර ගැනීම පිණිස කොහොමද දෙන්න ඕන කියන එක. එතකොට මහා සංඝරත්නයට දෙන දේ තමයි අග්‍ර වෙන්නේ කියලා පෙන්වන්නේ. මෙතනදී මහා සංඝරත්නයට දෙන දේ අග්‍ර වෙන්නේ ස්වාමීනි මට හිතෙන්නේ උන්වහන්සේලා උතුම්ම කාර්යයට කැප වෙලා සිටින නිසා. ඒ තමයි මේ ජීවිතේ හෝ ඊළඟ ජීවිතේ හෝ ඊළඟ ජීවිත ගණනාවක් ඉස්සරහට යද්දී හෝ මම නිවන අවබෝධ කරගන්න වෙන් වෙලා සිටිනවා කියන අදහසින් පැවිදිච්ච කමනයි මෙතන ගණන් ගන්නේ. එතකොට ඒ නිසාවෙන් අද මිනිස්සෙකුට දෙන දේ ආනිසංස වෙන වැඩි වෙනවා. ඒ වගේම සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච කෙනා දෙනාට ඒ මුළු සමස්ත නිවන් මගම අරමුණු කරගෙන පැවිදි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා තමයි භාග්‍යතුන් වහන්සේට මහා සංඝයාට දෙන දේ නැසෙන්නේ නැති ආනිසංසයක් විදිහට පෙන්වන්නේ ඒක. ඉතින් එහෙම අරමුණු කිරීම තමයි වටින්නේ අපිට. කාට දුන්නත් එතකොට දැන් අද පැවිදි කරපු ස්වාමීන් වහන්සේද එහෙම අපි හොයන්න ගියොත් මේකේ පැටලිලි හැදෙනවා. සමහරු කැපිපේන්න දඟලනවා. එතකොට ආ මමයි සිල්වත්, මමයි ගුණවත් කියනවා. ඒ නිසා ඒක හොය හොයා ප්‍රසිද්ධිය කරන දෙයක් නෙමෙයි. දැනගන්න ඕන මේ ස්වාමින් වහන්සේලා ආර්ය ගුණ සහිත පරපුරක එන මහා සංගරුවණක් වැඩ සිටින දේශයක් මේ රටක්. ඒ රටේ ඒ ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙනයි අපි මේ කාට බෙදුවත් බෙදන්නේ. මහා සංගරුවණයි අරමුණු කරන්නේ. එතකොට ඒ අරමුණේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන අවසරයි සමහරයි අපි අපේ හැමදෙර සම්බන්ධ වෙන්න කලින් මම හිතන්නේ අර සත්‍යක්‍රියාවක් ගැන මතක් කරලා අපි මේ පොයේ දවසේ දුරුතු පොයේ දවසේ රාත්‍රී 8:00ට අපි සත්‍යක්‍රියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා රටට ජනතාවට සහ සම්බුද්ධ ශාසනයට අභ්‍යන්තරයෙන් සහ බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙන්න කියලා සත්‍යක්‍රියාවක් ඒක ගැන මම විනාඩි 15ක් විතර මුලින් පැහැදිලි කිරීමක් කළා. අපේ හම්බුරන්ට එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක මම විදුලිය නැති වෙලාවේ YouTube එකෙන් අහගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ. අපි අල්ලන්න මම ආරාධනා කරන්න හැතුනේ ඒක පුළුවන් නම් මමත් ඒක අපේ මමත් අදිෂ්ඨාන කරගත්ත ස්වාමීන් වහන්සේ මේ මට පුළුවන් කෙනෙකුටම දැනුවත් කරලා මේ කටයුත්තට එකතු කරගන්න ඕන කියලා. ඉතින් බොහොම වටිනවා අපේ ස්වාමීන් වහන්සේ. මම ඒක තමයි මුලින්ම සිහිපත් කරේ ස්වාමීන් වහන්සේගේ අදිෂ්ඨානයේ ඒ සත්‍යක්‍රියාව බොහොම වටිනවා මේ වෙලාවේ අපි අත්‍යවශ්‍යයි හැමතිස්සෙම කරමු අපේ ස්වාමීන් වහන්සේ. ඒත් එක්කලා ඉතින් ස්වාමීන් වහන්සේ මේකේ අර අර ක්‍රමානුකූලව ඉවසීමෙන් දැන් අපි මේ පාරමිතා කොටස් ටික යන්නතන් ආරම්භ කළා විතරයි නිශ්චිත තීරණ වලට ගන්නවට වඩා අපේ රේණුකානේ නායක මහත්මයාණන් වහන්සේගේ ඒ විවරණයන් අපිට මනාකොට මේ මාර්ගයේ තියෙන අපේ අපේ දැනුමේ තියෙන අඩුපාඩුකම් හදලා දෙන්න ශක්තිමත් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ත්‍රිපිටක ධර්මයේ තුලින් අට කතා තුලින් දීකා ටිප්පණී තුලින් පැහැදිලි වෙන්න ඕන ගොඩක් කරුණු අපේ ස්වාමීන් වහන්සේලා ඒවා උකහාගෙන ඒවා මනාවකට පරිශීලනය කරලා ඒ අනුව ගොනු කරලා තියෙන කරුණු කාරණා ටිකක් අපිට මුණ ගැහෙනවා අපේ ස්වාමීන් මේ කාරණා ටික සාකච්ඡා කරගෙන යන අතරතුරේ කියලා මට විශ්වාසයි. ඉතින් ඒ නිසා අපිට කලබලයක් ඇති කරගන්න නැතුව පුළුවන් තරම් මහා සංඝරත්නය කෙරේ හිතේ පැහැදීම අපි විනාශ කරගන්න ඕනේ නැහැ. එතකොට මොකද මේ මේකේ හැමතිස්සෙම අපේ චිත්ත ප්‍රසාදය මත තමයි හැම දෙයක්ම අපිට විවරණය වෙන්නේ. මතුවෙන්නේ. ප්‍රකට වෙන්නේ. මුණ ගැහෙන්නේ. එහෙම නැති වුනහම මේ ගැටුම් ගැටුම් ගැටුම් කියන එක තුල බුද්ධ ශාසනයේ අපිට දැන් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියට එන්න හම්බෙන්නේ ඒකට වාසනා ගුණ හදාගෙන ආපු අයට. ගැටුම් ගැටුම් එක්ක ආපු අයට මොකක් හරි ගැටුමක් හරහා විසිරලා යන්න සිද්ධ වෙනවා. එනිසා බුද්ධෝත්පාද කාලයක වුණා කියලා අපි හැමෝම නිකන් අවබෝධ කරන ප්‍රතිපදාවල නැත්නම් ඒ වැඩපිළිවෙලට එකතු වෙන්නේ නැත්නම් ඉතින් අපිට මේක ගිලිහිලා යනවා කියන අදහස තමයි මට නම් තියෙන්නේ අපේ සවන්නංශ